ආනන්ද මට මෛත්‍රී ප්‍රතිපදාවෙන් හැසිරෙව්. මට වෛරී ප්‍රතිපදාවෙන් හැසිරෙන්න එපා. ඒක ඔබට දීර්ඝ කාලයක් සැප පිණිස පවතිනවා. මෛත්‍රී ප්‍රතිපදාවයි වෛරී ප්‍රතිපදාවයි යන බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් බුදුරන් වහන්සේට ශාස්ත්‍රඥ වහන්සේට වෛරී ප්‍රතිපදාව මොකද්ද? මෛත්‍රී ප්‍රතිපදාව නැති මොකද්ද? ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන අනුකම්පාව උපදවාගෙන, ඒ කියන්නේ බුදුරන් වහන්සේට ආවෙනික ධර්මයේ බුදුරන් වහන්සේට ආවෙනික ධර්ම දේශනා කරනවා අනුකම්පාව උපදවාගෙන සැපය පිණිස දේශනා කරන තස්ස ශාවක ඒ ශ්‍රාවකයා එකට කන් යොමු කරන්නේ නැහැ. අහන්න යොමු වෙන්නේ නැහැ, කන් යොමු කරන්නේ නැහැ. අඤ්ඤා චිත්තං උපා කවදාවත් හිත ඒකට යොමු කරන්නේ නැහැ. අන්න හිත ඒ සාස්තු ශාසනයෙන් අයින් වෙනවා යා. එතනින්ම අයින් වෙනවා යා. අන්න මේ විදියට ආනන්ද සාස්තුන් වහන්සේට ශ්‍රාවකයා වෛරී ප්‍රතිපදාව දැන් වෙන බුදුරණවහන්සේට වෛර කරන්නේ කවුද? විනාගම් වගේ අයද? නෑ නෑ. බුදුරණවහන්සේට වෛර කරන්නේ මහාන වෙච්ච අය. නැත්තම් මහාන වෙච්ච අය සමේ උපාසක වෙලා ඉන්නේ. ඇයි? මහාන වෙච්ච සහ ඒ අය තමයි ධර්මයේ දේශනා කරද්දී කන් යොමු කරන්නේ නෑ. දැන් අනිත් කෙනාට අදාළ නෑනේ. යාළ යොමු වෙලා නෑනේ. අන්න කන් යොමු කරන්නේ නෑ අහන්න. ඒ ගම්බීර ධර්මය අහන්න. වෛරී ප්‍රතිපදාව. මොකද මෛත්‍රී ප්‍රතිපදාව. සාස්තුන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන අනුකම්පාව උපදවාගෙන මේ හිතසුව පිණිස පවතින අන්න ශ්‍රාවකයා ඒක අහන්න යොමු වෙනවා, කන් යොමු කරනවා, ඒකේ අර්ථ ගන්න යොමු වෙනවා. අන්න ඒක සාස්තුන් වහන්සේ පෙන්නනවා. මේක මොකද ශාසනයාගේ දියුණුවක්මයි තියෙන්නේ. මේක තමයි සාස්තුන් වහන්සේ මෛත්‍රී ප්‍රතිපදාව. මේක වෛරී ප්‍රතිපදාව නෙමෙයි. ඒ නිසා ආනන්ද ඔබ මට මෛත්‍රී වත කරව. වෛරී වත කරන්න එපා කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. ලස්සන උපමාවක් පෙන්නනවා. මොකද්ද? ආනන්ද මම වෙන්න මෙහෙම නැහැ කියනවා. මේ මේ විදිහට කරන්නේ නෑ මම කොහොමද මැටි හදන කෙනා අමු මැට්ටෙන්ම නේද භාජන හදන්නේ ඉගෙන මැටි හදන කෙනා මේ වේලිච්චයකින් භාජන හදනවද නෑ අමු මැට්ටෙන්මයි හදන්නේ මං ඒ වගේ නෑ කියනවා ඇයි ඒ වගේ නෑ කියන්නේ මේක ක්‍රමානුකූලව බුදුරන් වහන්සේ කරන්න ඕනද ඒ විදිහට කරනවා අමු මේකේ තව කතාවක් තියෙනවා අමු මැට්ටන්ට මේකත් නෑ. අමු මැට්ටන් කියලා කිව්වෙ මැටි ගතියන නෙමෙයි. ඒ කියන්නේ මැටි ගතිය කියන්නේ මේ පිටින් පේන මැටි ගතිය නෙමෙයි ඇතුළේ තියෙන මැටි ගතිය. අන්නේ මේ මැටි ගතිය තියෙන ඒ ඒ කාරණාවක් එක්ක හික්මවන්න ඉතින් එයාලගේ මැටි ටික අයින් කරන්න එනවා ටික ටික. අපි ගාගෙන, තවරගෙන, නාගෙන ඊළඟට බීගෙන කාලා ඔක්කොම කරලා තියෙන. ඉතින් ඒ නිසා නාවලා විරේකත් කරලා ගන්න වෙනවා. මොකටද? එයා සූපත් කරන්නේ. නැතුව නම් බෑ. මෙන්න මේ වගේ තමයි ඉතින් ප්‍රතිපදාවන බානෝගේ කරන හැටි බුදුරණවහන්සේ. නිග්ගහය නිග්ගහය නිග්ගහය නිග්ගහයන් නිග්ගහය නිග්ගහයන් ආනන්දවක් මම නිගා කළ යුත්තර නිගා කරනවා. අපනම් තොඳුල් කර කරා කතා කරන්න එව නැත්තිනේ නිගා කළ යුත්තර නිගා කරනවා පව් පවවියන් ආනන්ද පවවියන් පක්කාමි බැහැර කළ යුත්තර පුන පුන පුන පුනා නිගා කර යුත්තර පුන පුනා නිගා කරනවා දැන් සමහර අය මාත් එක්ක කියනවා ස්වාමීන් වහන්සේ ඔහොම කියන්න එපා යාගේ හිතරි දෙයිනේ ඉතින් නලවන්න බෑ කියන්නේ ඈ දැන් එහෙම තොත්ත බබාලා ඉන්නවනම් එයාලට තියෙන්නේ සූප්පුවක් කටේ ගහගෙන කිර ටිකක් බිගෙන පැත්ත කරලා ඉන්න නලවන්න නෙමෙයි මේක තියෙන්නේ මේ බුදුරන් වහන්සේම දේශනා කරනවානේ මේ මැට් කියන්නේ මැටි වගේ මැටි විදිහට අර එකම ඒ දෙකෙන් එකම විදිහට නොකමට විදිහ එහෙම නෑ මේ කලියුත් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා මෙන්න වැඩපිළිවෙල ක්‍රමානුකූලව කරනවා නිගා කලියුත් දැන් අද බලන්න නිගා කරනකොට අඩුපාඩුවක් වෙන්නකොට හිතේ ඇතුලෙන් ගැටීමක් වෙනවා ඒ අය පින්වතුනි මේ සාස්ත්‍රු සාසනයට අයිති ඒ කියන්නේ අයිති වෙන්න ආපු අය නෙමෙයි ඇයි ගැටෙන්නේ ඇයි තමන්ගේ වැරද්දක් පෙන්නකොට වැඩිහිටි නැත්නම් ආචාර්යෙක් වටිනා කෙනෙක් ඒක විසුමුදුනින් පිළිගන්න තියෙන්නේ වැරද්දක් පෙන්නද්දී හිතේ ගැටීමක් එනවා කියලා කියන්නෙම ඒ කෙනා කෙනාගේ හිත කොච්චර සාහසිකයිද කියලා බලන්න. මේ බුදුරන් වහන්සේ පවා නිගා කළ යුත්තේ නිගා කරනවා. පුන පුනා නිගා කරනවා. නිකන් නෙමෙයි පුන පුනා නිගා කරනවා කියනවා. යෝ සාරෝසෝ තසතිති. හරය එහෙමයි පිහිටවන්නේ. නැතුව නිකන් මේ වෙන එක පිහිටවන්නේ නැහැ කියනවා. භගවා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා ආනන්ද ස්වාමීන් හතුරින් අනුමෝදන් වුණා. ලස්සන නේද? මට නම් ලස්සනයි. ලස්සනයි, සුන්දරයි, ගැඹුරුයි, අර්ථාන්විතයි. මෙන්න මේ මහා ශුන්‍යතය. මේකෙන් ගන්න ගොඩාක් කරුණු තියෙනවා. තියෙනවා. මේ භූමියේ සත්පුරුෂ නැද්ද? මේ භූමියේ සත්පුරුෂයි. සත්පුරුෂ සත්වයට සත්පුරුෂ භූමියක් අවශ්‍යයි. සත්පුරුෂ සත්වයට සත්පුරුෂ භූමිය. එහෙනම් සත්පුරුෂ සත්වය ඇති වෙන්න ওই සත්පුරුෂ භූමිය ඇති වෙන්නට ඕනේ. එහෙම නැතුනොත් පින්වතුනි අසත්පුරුෂයන්ට සත්පුරුෂ භූමිය ගැලපෙයිද? ගැලපෙන්නේ නැහැ. සත්පුරුෂ සත්වයට සත්පුරුෂ භූමියයි ඕනේ. ඉතින් ඒ නිසා සත්පුරුෂ භූමියේ වටිනාකම සත්පුරුෂ සත්වය ඇති කරගන්නට ඕන කරුණු මේ මහා සුනිත සූත්‍රයේ ඇසුරු කරගෙන ඔබට මං අද පැහැදිලි කරන්නට යෙදුනේ.